ප්‍රතිපදාවත් ඔක්කොමත් එක්ක එන්නේ. මේක හිත දකින්න මුලින් ඒකට වීරයක් අවශ්‍ය වෙනවා. සෝවාන් මට්ටමේදී ඒ සද්ධා වීර සති සමාධි ප්‍රඥා තමයි යන්නේ. සද්ධා කියන්නේ සත්‍ය දකිනවා. වීර සද්ධා වීර ඒ වීරය අවශ්‍යයි මුලින් මුලින්. ඒ කියන්නේ සිත දකින්න නිකන් හිතට පේන්නේ නැහනේ. එයා හිත බලන්න ඕනේ. ඒකට වීරයක් ඕනේ. සද්ධා වීර ඒක දකින්න එක තමයි සතිය. ඒ කියන්නේ අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා. ඒ සතියක් උපදින හැම අරමුණෙම මිදි මිදයන් ප්‍රමාණය වැඩි වෙනවා. මුලින් 1යි 2යි පේන්නේ. ටික ටික තමයි වැඩි වෙන්නේ. ඊට පස්සේ ස්වභාවයක් එනවා හිතන්නෙම නැතුව નિરાයාසයෙන්ම පේන ගන්නවා. ඒතර සමාධියක් තියෙනවා. හැබැයි ওই විදිහටමයි ඒක බලධර්ම බවට පත් වෙන්නේ. අර ඕන කමින් කරපුවා ඉබේම පේන ගන්නවා. සිත නිතරම සිහියත් එක්ක ඉන්නවා. මේ සිතක් ඇති වුණා දැන් නැති වුණා දැන් මට මෙහෙම සිතක් ආවා නැති වුණා ඒක ඒක කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි හැබැයි Tamanටම සාන්දිටික ගමනක් ඔය යන්නේ මේ මාර්ගයේ මුල ඉඳන්ම යන්නේ සාන්දිටිකව. ඒක කාටවත් කිය කියන්න එතකොට තව ප්‍රශ්නයක්. දැන් අපි හිතමුකෝ අපේ ඥාන ගැඹුරින් වැඩෙනකොට අපට සම්මතය නැතුව අර සිතේ සත්‍ය දැකලා අපිට විපස්සනාවෙන්ම අපිට නිදෙන්න පුළුවන් ඒක සම්මතියක් අවශ්‍ය නෑ නේද? කවදාවත් වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි සමතේ නැති විපස්සනාවක් නෑ. සමතේ 아무තේ වඩන එකක් නෙමෙයි. සිත පේනවා කියන්නේම සමතයයි. ඒ කියන්නේ සිත පේනවා කියන්නේ විසිරෙන්නේ නැහැ කියන එකනේ. දැන් අරමුණ පේනවනේ. අරමුණ පේනවා කියන්නේ විසිරෙන්නේ නැහැ කියන එකනේ. ඒ කියන්නේ සමතේ තියෙනවා කියන එක. සමතයක් නැති විපස්සනාවක් නැහැ එතකොට. ඔය එකටම දැන් යුගන්දන ඕක කියනවා. ඕක ගොඩක් ධර්මය තුළ තියෙනවා. චුල්ල වේදල සූත්‍රෙත් තියෙනවා. හොඳට පේන්නනවා මේ මේවා ගොඩක් හොඳට තියෙනවා ධර්ම මේ සූත්‍රවල. එහෙම ගත්තොත් ගොඩාක් කියන්න වෙනවා. ගොඩාක් තැන් වලින් පෙන්වන්න පුළුවන් මේ දෙකම එකටම යන්නේ. යුගන්ධන් ගමනක් සලායතන සූත්‍රය බැලුවොත් පේනවා සලායතන සූත්‍රය දිගටම අපි පැහැදිලි කරා දේශනා 3-4කින් නැවත අහන්න ඔබට පේයි මේ මේ යුගන්ධන් ගමන සූත්‍රයම කියන වචනයම බුදුන් වහන්සේ බුදුන් වහන්සේම දේශනා කරනවා යුගන්ධන් කියලා මේ දෙක. අර ඒකට සමත උබ්බංග විපස්සනා කියන්නේ. සමත පුබ්බංගමා විපස්සනා කියන්නේ සමත යානිකයා වෙනවා. එතකොට සමතේ මුල් කරලා සමතේ වැඩියෙන් වඩනවා කියන එකයි. විපස්සනා පුබ්බංගමා සමත කියන්නේ විපස්සනා වැඩියෙන් වඩනවා. ඒ කියන්නේ සුෂ්ඨානක රහතන් වහන්සේ පැත්තට යනවා. ඒ කියන්නේ ඔහුට සමතේ තියෙනවා කියන එකයි විපස්සනා වැඩියෙන් ඒක නිසා වැඩෙනවා කියන එකයි. වඩනවා කියන එකයි තේරුම. ඔක දෙක තියෙන අඩුවෙන් කරන එක තමයි වැඩියෙන් වඩන්නේ. තමන්ට සමතේ නැත්තම් සමන්ත සමතයානිකෙක් බවට පත් වෙනවා. තමන්ට විපස්සනාව නැත්තම් ඒ කියන්නේ විපස්සනාව වැඩියෙන් හොඳට වැඩෙනවා නම් තමන් එතන සමතේනේ නැත්තේ. ඒතකොට සමතේ පැත්තට තමයි හැරේ. ඕක හරි ගැඹුරු ඔය කියන විග්‍රහය. ඒ කියන්නේ යුගන්ධන් කියන එක ගොඩක් ඇට තේරෙන්නේ නැහැ. ගොඩක් අය හිතනවා මේ සමතේ විතර සමතේ විතරක් එහෙම නිවන් මඟක් යන්නේ නැහැ කවුරුත්. මොකද හේතුව ආලාරකාරාම එහෙනම් නිවන් දකින්නවනේ සමතේ. ඒ සමතේ උපරිමයට ගිහිලා අරූප ධාන වලටත් ගියානේ. ආකාසඤ්ඤාතන වලටත් ගියානේ. නත්තිකින්ච කියන තැන් වලට සංඥාව දැනෙන්නේ නැත් තැන් වලත් හිටියානේ. ඒත් නිවන් දැක්කේ නැහැනේ. බුදුන් වහන්සේ අයින්ට එතනින් ඉවත් වෙන හේතුව තමයි කෙනා නැති වෙන්නේ නැහැ කියලා තේරුණා. ඒත් කෙනා ඉන්නවා. ආකාශයේ මම ඉන්නවා. ආකාශ සංයතන අරූප ධානයට සම්බන්ධුණු කෙනෙක් දන්නවා එතන කෙනා ඉන්නවා කියලා. කෙනා නැති වෙන්නේ නැහැ. බුදුන් වහන්සේටත් ඒ සංඥාව සකස් වෙලා තියෙනවා. බුදුන් වහන්සේට තේරලා තියෙනවා මෙතනින් මිදෙන්නේ නැහැ කියලා. ඒක තමයි බුදුන් වහන්සේ ඊට පස්සේ සේරම අත්හැරෙනවා. දුෂ්කරක්‍රියත් අත්හැර සේරම අත්හැර අර පාත්‍රේ උඩුගම් බලා යනවා කියන්නේ. අර සුජාතා කිරිපුඩු දානේ දෙන තැන. ඔතන තමයි බුදුන් වහන්සේ අවදි වෙන තැන. බුදුන් වහන්සේට තේරෙනවා ඊට පස්සේ මේ සිතේ සත්‍ය මේ සිතෙන් මිදෙන්න ඕනි කියන එක. සිතින් මිදෙනකන් සියල්ල මිදෙන්නේ නැති බව. දුකෙන් මිදෙන්නේ නැති බව. අන්න බුදුන් වහන්සේ විදර්ශනා ඒ කියන්නේ බුදුන් වහන්සේ පටිච්ච සම්පාද අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරා කියන තැනට එන්නේ. ඉදප්පංචතාවය ඇති වෙන නැති වෙන ස්වභාවය දැක්කා කියන එක. මේ සිත ඇති වෙනවා දැක්කා නැති වෙනවා දැක්කා කියන එක නෝනා නම් බුදු වෙන්නේ නැහනේ. අන්න එතනයි ධර්මයේ තියෙන්නේ. එතන තමයි දිට්ඨියෙන් උදින් කරෝති වෙන්නේ. ඔව් එතනයි දිට්ඨියෙන් උදින් කරෝති. එතන ඒ කියන්නේ එතකොට ඔතන ඒ පෙන්නනවානේ හොඳට සූත්‍රය තුල දිට්ඨිංච අනුපගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කියන තැන එතනයි. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමීසු විදේදා නපජාතු ගබ්බසෙය්‍යම් පුනරේ. නැවත ගර්ව උපදින්න හේතු නැහැ. එතනින්ම ඉවර වෙනවා කියන එක පේනවා. එතකොට මට දැන් මෙහෙම දෙයකට මේ උත්තරම යන්නේ මේ මට මේ උන දැන් අර මධ්‍යේ ප්‍රතිපදාවේදී අපිට දැන් කයබල් තුනක් තියෙනනේ කර්ජකය චිත්තද කය මනෝමය කය කියලා. එතකොට මේ චිත්තද කය නිසාමද මේ කර්ජකයයි මනෝමය කය දෙකම හසුරවන්නේ. ඒකත් හරි. එතකොට මජ්ජේ අන්තිය කෙනක එක මේ චිත්තද කයට අපිට ආරෝපණය කරන්න බැයිද? නෑ ඔය ධර්ම දැනුමක් එක්කලා ගියොත් දැනුම දැන් උපාදාන වෙලා උතනින් මිදෙන්නත් බැරි වෙයි ඊට පස්සේ මොකද දැන් ඔය හැමතැනම අපි ඇලෙනවනේ ඕකත් උපාදානයක් කියලා තියෙන්නේ. අපි නිවනත් උපාදාන වෙනවානේ. අපි නිවනත් දෙයක් කරගන්නවානේ. අපි ධර්මයක් උපාදාන කරගන්නවානේ. ධර්මයක් දෙයක් කරගන්නවානේ. බුදුන් වහන්සේ කියනවානේ සියල්ලම අත්හරින්න ඕනි කියලා. පාරුව කරේ තියාගෙන යන්න එපා කියන තැන. ඒ වගේ නමුත් මට හිතෙන මෙතන ඔය කියන කාරණාවේ ඔය කී හිතර දෙයක් කියන්නේ හිතන දෙයක් කියන්නේ. ඔව් දැන් දැන් ඔබතුමාගේ ධර්ම දේශනාවකින්මයි මට මේක මම මට දැනුනේ. ඒ කියන්නේ ඇත්තටම මජ්ජේ මන් මජ්ජේ ප්‍රතිපදාවේදී ඇත්තටම මේ චිත්තේ නැමති මේ මැද සිටෙන් මිදීම නේද මේ හැම දෙයකම මේ හේතු වෙන්නේ එතකොට මන් ඒතර ඇත්තටම මේ වැරදි වැටහීමක් ඇති වෙලා තියෙනවා මේ යෝභාන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති සම් බ්‍රූහි මහා පුරුෂෝ සේද තිම්බනි මජ්ජගා එතකොට එතකොට එතන අන්ත දෙකක් එකක්වත් හම්බ වෙන්නේ නැති තැනයි මදක් නැති වෙන්නේ. අන්ත දෙක තමයි බාහිර අන්තයයි අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක. බාහිර අන්තයයි අභ්‍යන්තර අන්තයයි මේ ප්‍රධානම උතර නාම රූප කියන්නේත් එහෙම. හැම විදිහෙම මේක කියන්න පුළුවන්. කොයි විදිහෙන් කිව්වත් සිද්ධ වෙන්නේ අන්ත වලින් මිදෙන එකයි. ඒ කියන්නේ බාහිර දෙයක් තියනවද? නැහැ. එහෙමනේ. අපි හිතන දේ බාහිර නැහැනේ. අපි හිතන පොත කියලා දෙයක් බාහිර නැහැනේ. අපි හිතන්නේ මේ පොත මේස මේ පෘථුවිය මේ ඒවනේ පොළව අහස ඕවා ගැනනේ අපි හිතන්නේ. අපි මේ හතර පහ භූතත් නෙවෙයිනේ හිතන්නේ. ඒතකොට එහෙම දෙයක්ුත් නැහැනේ. එහෙම දෙයක් නැහැනේ. ඒතකොට බාහිර එහෙම දෙයක් නැහැනේ කොහොමත් රූපයක් නැහැනේ. ඒතකොට ඒක නාමෙත් නැහැනේ එහෙම දෙයක්. අපි මේ රූපේ අපි නාමෙන්නේ හදාගන්නේ. රූප සංඥාවක්නේ සිතින්නේ හදාගන්නේ. ඒතකොට බාහිර කොහොමත් නැහැනේ. හැබැයි දැන් තිතක තියෙන්න පුළුවන් ද පොතක්. නැහැනේ භෞතික දේවල් තිතක නැහැනේ. දැන් එතකොට සිතෙනුත් මිදෙනවා මේ බාහිරිනුත් මිදෙනවානේ. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙකෙන් මිදෙනවානේ. බුදුන් වහන්සේනේ ලෝකෙට හෙලි කරන්නේ මේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක හෙලි කළා මේ දෙකෙන් මිදෙන තැන මජ්ජ ඥානං කියන්නේ දෙකෙන් මිදෙන තැන. ඒකනේ යෝ බහන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති කියලානේ කියන්නේ. දැන් මේ ඇලෙනවා කියන්නේ නෑනේ මේ ඇලෙන්නේ නෑ කියලානේ කියන්නේ. යෝ බහන්ත යෝ බහන්ත දෙකෙන් මිදෙන තැන යෝ බහන්තේ විදිත්වාන. ඒක යෝ බහන්ත දෙකෙන් මිදෙන්න එපා. අන්ත දෙක තියාගෙන මුකුත් කරන්න බෑ කියන්නේ. ඈ. අන්ත දෙක තිබ්බොත් තමයි ඔයත් කියන විදිහට අන්ත දෙකේ මැදක් තියෙන්නේ. එහෙම දෙයක් නෑ මේ ධර්මයේ තුල. අන්ත දෙකක් නෑ. අන්ත දෙකක් නැති වුණොත් තමයි මැදක් නැති වෙන්නේ. මැදක් හම්බ වෙන නම් අන්ත දෙකක් ගැට ගැහෙන්න ඕනේ. ඒකනේ විඥානේ මැදේනේ. විඥානයක් කියන්නේ නාම රූපයක් ගැට ගැහෙන්න එපා. නාම රූප පත්‍ය විඥානන්නේ. ඉතින් ඒකම තමයි මම මෙතන උඹේ චිත්තකය කියන විඥාන කය නම් ඒක මැදේනේ තියෙන්නේ. නෑ ඒක ලෞකික භූමිය. ලෞකික භූමියේ විඥානයක් හැදෙන්න ওই දෙක එකතු වුණොත් විතරයි. නාමයයි රූපයයි එකතු වෙන්න ඕන විඥානයක් හැදෙන්න. විඥානේ තියෙන එකක් නෙමෙයි කොහෙවත්. මේ දැන් හැදිලා නැති වෙන එකක්. මේ දැන් වෙන හැඩතලය මේ දැන් එන ආලෝක හැඩතලයට මොකද අපි කිය ජනේලෙද ඒ ජනේල කියන්නේ විඥානේ ඒ කියන්නේ හැඩතලය දැන ගැනීම විඥානේ සංඛාර කියන්නේ පෙර මේ සංඛාර කියන්නේ සකස් වෙන එක ඒ කියන්නේ දැන් මේ අපි උපදින තැනට යමුකෝ. අපි මුලින්ම ඇති වුණු සිතනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. මව් කුසේ අපිට ප්‍රශ්නයක් නැහැ. මව් කුසේ අපිට මේ සිතක් පහළුනේ නැහැනේ. ආලෝක දහරා මව් කුසේ ආවේ නැහැනේ. ශබ්ද මව් කුසේ ආවේ නැහැනේ. මව් කුසෙන් එළියට ආවට පස්සේනේ ස්කන්ධානම් පාතිභාව ආතනම් ප්‍රතිලාභ අයං උච්ච જાතිනේ. බුදුන් වහන්සේ જાතිය පනවන්නේ එතන ඉන්නේ. එතකොට ආයතනය හැදෙන්න එපයි. ආයතනය හැදෙන්න නම් ප්‍රසාද වෙන්න එපයි. ප්‍රසාද රූපයක් නැහැදෙන්නේ. එහෙනම් ආලෝකයක් ඇති වෙන්න එපයි. ඇසක් නිකම් පෙනෙන්නේ නැහැනේ. එතකොට දැන් පළවෙනි සිත ගත්තොත් අපි මේ මුලින්ම රැවටුණු තැන ගත්තොත් මෞකුසේදී එළියට ඇවිල්ලා අපි මේ එන හැඩතලයේ අම්මගේ හැඩතලයේ එනවා නම් ඒ ආලෝක හැඩතලවලට පිටින් શબ્දයක් දැම්මනේ අම්මා අම්මා පුතේ මේ අම්මා කියලා. එතකොට ඒ શબ્දෙට බාහිරෙන් අම්මා කියන શબ્දෙට අපේ අර අහසේ විදුලි කොටකොට මෙහි ජනෙල් එල්ලෙනවානේ. අර ප්‍රතිකම්පන සම්පාන ඒවා. අන්න ඒ වගේ බාහිර අම්මා කියනකොට මේ සරාලේ ඇතුලේ ප්‍රතිකම්පණය වීම શબ્දෙට තමයි අපි මේ විසිල් එක වගේ මා මා මා මා ගාලා අම්මා කියන්නේ. ওই ශබ්දේ තමයි චිත්තය කියන්නේ. සිත කියන්නේ. එතකොට ධ්වනියක්. එතකොට ඒක මේක ආත්මීය කතාවක් නෙමෙයි. මේක සවිඥානික නෑ. මේක ඒතම්ම නේතම් මම නේසවමසි නොමේසවත්තා මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නෑ. ආත්ම කතාවක් නෑ. තේරෙනවනේ? එතකොට මේ මෙතන ආත්මයක් නැහැ. දැන් මේ ඔබ දැන් දැන් දැන් මේ ඔබතුමී තාම ඉන්නේ ආත්ම සිතවිල්ලක් ඇතුලේ. ඒ ආත්මීය සිතකින් හිතන්නේ. ඒකයි මේ ගැටලු ඔක්කොම කියන්නේ. ඔතන දකින්න ඕනි තැන තමයි ආත්මයක් නැති බව. එහෙම දැක්කොත් මේක සබහා දහමක්. මව කුසලෙන් එළියට ඇවිල්ලා ආලෝක හැඩතලයට ශබ්ද එකතු වීමයි සිත කියන්නේ. දිට්ඨ සුත. දිට්ඨ කියන්නේ දන්නානේ මේ පේන එක ආලෝක හැඩතලයනේ. සුත කියන්නේ ශබ්ද මේවා ආයතන මේ එක සම්පටිච්ඡන්න වෙනවානේ. මේක ඇවිල්ලා පටිච්ච සමුප්පාදේනේ. එතකොට මේ ආයතන එකම එකතු වෙලානේ මේක හැදෙන්නේ. මේක පටිච්ච සමුප්පාදයන්නේ. මේක එකක් එකකින් එකකින් වෙන එකක් නෙමෙයි. දැන් අපිට සිතක් ගත්තොත් එහෙම වර්ණයක් නම් වර්ණයක් විතරයිනේ. ශබ්දයක් නම් ශබ්දයක් විතරයිනේ. ඕවා එකතු වුණොත් මොකද වෙන්නේ? ශබ්දෙට වර්ණේ තියෙ. ආලෝකෙට අපිට හැඩතල වලට ශබ්ද තියෙ. අපිට කෝල් එකක් දීලා අම්මා කිව්වොත් අපිට රූපයක්ම ලැබෙනවා. ඇයි ඒ? අර මුලින්ම ඒක ගැට ගැහුණා. මුලින්ම දැන් මේ දැන් ඉපදුණු දරුවා ඇමරිකාවට ගෙනිච්චොත් ඇමරිකාවේදී ඒන හැඩතලයට අම්මා කියන්නේ නැහනේ. මද කියලානේ කියන්නේ. අර ශබ්ද වෙනස්නේ. එතකොට එතන ඒ දරුවට එතන ඉඳන්ම ශබ්ද වෙනස් ශබ්දනේ ගැට ගැහෙන්නේ ආලෝක හැඩතල වලට. එතකොට එයාට තේරෙන්නේ නැහැනේ මේ ශබ්ද. ඒකනේ අපි කියන්නේ භාෂාව දන්නේ නැහැ කියලා. දැන් මේ දරුවා අපි අරන් ගියා කියමු චීනෙට. දැන් චීනේදී ඒ හැඩතල වලට දාන නා චීන් චීන් ගානේ අපි දන්නේත් නැහනේ. එතකොට ඒ ශබ්දනේ එකතු වෙලා තියෙන සිත කියන්නේ ශබ්දයන්. හ්ම් හ්ම්. ඕක තාවක ගොඩාක් ගැඹුරු තැනකින් අහුවෙන්නේ. ධර්මය ඔක්කොම අවබෝධ වෙලා අවසානට ගියාම තමයි අවබෝධ වෙන්නේ මෙතන කෙනෙක් නැහැ සබාදාමත් තියෙන්නේ කියලා. එතකොට තමයි නේතම්මම ඕක ඕක ගාතාවක් නෙමෙයි. නේතම්මම නේසෝමස්මි නමේසෝ අත්තා කියන්නේ දෙයක් නැහැ කෙනෙක් නැත්තම් මෙතන මමත් නැහැ. ඒකයි. මෙතන මම මගේ මගේ ආත්මය කියන්නේ මම මගේ කියන නම් පොතක් තියෙන්නේ පොත මගේනේ. මම හැදෙන්නේ මගේ හැදෙන්නේ පොත තිබ්බොත් නේ. අර එළියෙන් මිදෙන තැන මම මිදෙනවා මේ පැත්තේ. තණ්හා මාන දිට්ටි කියන්නේ තණ්හා කියන්නේ මම ඉන්න තැනනේ. මානේ තියෙන්නේ මම ඉන්න තැන. මගේ කියන තැන තමයි තණ්හාව තියෙන්නේ. ආත්ම දෘෂ්ටිය තියෙන තමයි දිට්ඨිය තියෙන්නේ. තණ්හා මාන දිට්ඨි. තණ්හා මාන ඇති වෙන්නේ පොත තිබ්බොත්නේ. පොතටනේ තණ්හාව ඇති වෙන්නේ. ඔක්කොම තියෙන්නේ ඔතන. ඒ කියන්නේ වේදනාපච්චය තණ්හානේ. උපාදානේ හැදෙන තැන තියෙන්නේ. පටිච්ච සමුප්පාදයේදී පසපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානචෝ භව භව ජාති ජරා මරණ ශෝක පරිදේ. ඒක තමයි පු탁ජන භූමිය. බාහිර දෙයක් ඇත්ත කරගත්තා තණ්හාව ඉපදුනා උපාදාන උපදු ඔක්කොම එකටයි තියෙන්නේ. භවයේ තියෙන ඔක්කොම එකටයි. භවයේ හැදෙන තැන සේරම තියෙනවා. භව නිරෝධෝ නිබ්බානෝ. ඇත්ත දකින තරයි නිවන තියෙන්නේ. වටිනාම වටිනාම පැහැදිලි කිරීමක් ඔතන තියෙනවා. නැවත නැවත ඔතන ගලෝ ගන්නම ඕනේ. මෙතන ආත්මයක් නැති බව ලේසියෙන් දකින්න බෑ කෙනෙකුට. ඒකයි ඔතන ගැටලුව. ඕක දකින්න තමයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. ඔබතුමිය කොහොමද ඔබතුමිය කොහොමද ඇත්තටම එහෙම එහෙම ලේසියෙන් දකින්නේ අද භික්ෂුන් වහන්සේලා අද ආමතුරුවරු ධර්ම දේශනා කරන බලන්න කී දෙනාද ගලපගෙන තියෙන මේ ධර්මයේ කියලා. ඕක ගලපගෙන නැහැ. සමහර අය හිතනවා මේ නිවන කියලා දෙයක්ත් තියෙනවා කියලා. හයේ තරම් මිත්‍යා දෘෂ්ටි වල ඉන්නේ ඒකත් ආත්ම දෘෂ්ටියෙන් දකින්න අර පොට්ටපාද දැක්කා පොට්ටපාද සූත්‍රයේ පොට්ටපාද අන්තිමටවත් අහනවා බුදුන් වහන්සේගෙන් කොහෙද ওই නිවන තියෙන්නේ කියලා. <laughs> බුදුන් වහන්සේ කොච්චර තේරුම් කරත් පොට්ටපාද තේරෙන්නේ නැහැ එහෙම දෙයක් නැහැ කියේ. ඒ තරමටම අදත් අද වික්ෂුණාසල එතන ඉර වෙලා ඉන්නවා. <laughs> ඉදා කියලා ධර්මය අවබෝධ වුණාම අපිට ඇත්තටම හාස්‍යත්වාද තමයි තියෙන්නේ. මහා විකාරයක් වගේ ඒක තේරෙන්නේ නැතිකම, අතරම අසරණකම නොතේරුම්කම හැබැයි අපි තේරුම් කරත් ඒ අය ගන්නෙත් නැහැ. මොකද දෘෂ්ටිය බුදුන් වහන්සේ කියනවා යමෙක් දෘෂ්ටිය සිර වුණොත් මුදව ගන්න ඉතාම අසීරුයි කියලා. ධර්මයේ උනා සර්පයා වලිගෙන් ඇල්ලුවා වගේ Tamanටම දෂ්ට කරනවා කියලා එහෙම වුණොත් ඒකෙන් ගලවන්න හරිම අපහසුයි. ලේසි නෑ. මොකද Taman ඉල්ලබගත්තු දෘෂ්ටියෙන් ගැලවෙන්නේ ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේ ලෝකේ තියෙන ලොකුම පාපය තමයි කෙනෙක්ව මිත්‍යා දෘෂ්ටිය ගැට ගැසීම කියලා. ඒක භික්ෂුන් වහන්සේලා නොතර ධර්මයේ දේශනා කරන්න කියලා සිද්ධ වෙනවා. හරි භයානක. අපි ඒක හරියට කියනවා වික්‍රමහන්සේට මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න. මොකද ඔබ වහන්සේලා බණක් දේශනා කරනවා මේ අහිංසක අසෘතවත් පෘථග්ජන මිනිස්සු රැවටෙලා මේ දෘෂ්ටිවල ගැට ගැහි නැත්තම් කියලා. නැත්තම් ඔබ වහන්සේලාත් පව් කරගන්නවා. අහිංසක අසරණ අයටත් විශාල අකුසලයක් සිද්ධ වෙලා දුගතිය වල හැමෝම අර දෙව්දත් වුණා වගේ දෙයක් වෙනවා. දෙව්දත් හිතාමතා කරන්නේ දෙව්දත් දෘෂ්ටිය ගැට ගහන පස්සේ එකෙන් ගැලවෙන්න බෑ. බුදුන් මරලා බුදු වෙන්න ඕනි කියලා දෙව්දත් හිතන්නේ. දෙව්දත් හිතන්නේ මේ සිතින් මිදලා බුදු වෙන එකක් කියලා. ඒක ඒ වගේ තමයි හරි සර්පයා වලිගෙන් ඇල්ලුවා. ඒක හරි හරිම තව සුළු ප්‍රශ්නයක් තියෙනවා. තව සුළු ප්‍රශ්නයක්. දැන් අර ඔබ ඒත් ඔබතුමා ඔබ වහන්සේ දේශනා කළ සූත්‍රයකම තියෙනවනේ අර පුද්ගලයේ ගමනක් යනකොට අර ධනිත් නමලා දිගාරිනවා විලුඹක් හරකනවා ඒව ඇත්තටම එතන හිතකින් නෙමෙයි කරන්නේ. එතන එතන ක්‍රියාවක්නේ. එතකොට ඒ වගේ ක්‍රියාසිතක් බවට මේ සිතපත් වීමයි නෑ නෑ ඒ ඔය අන්තිමටම කියපු ටික වැරදි. ඒ කියන්නේ ඒක ආත්ම දෘෂ්ටියෙන් තමයි දැකලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ක්‍රියාවලිය හම්බ වෙන්නේ සේරගෙම මිදුනට පස්සේ. මිදෙනකොට ක්‍රියාවලිය පේන්න ගන්නව මැද හරියේ ඉඳන්ම ඒ කියන්නේ ඒ කියන්නේ දැන් බාහිරයෙන් මිදෙන කෙනත් මෙතන සිතෙන් මිදෙන තරක් තමයි ක්‍රියාවලියට අවදි වෙන්නේ. සිත තියෙද්දි ක්‍රියාවලියක් හම්බ වෙන්නේ නැහැ. අන්ත දෙකක් තියෙනවා. ඒ සිත මගේ මම හිතන අන්ත දෙකක් තිබ්බ ඒකයි මට ඒ අන්ත දෙකෙන් මම සමාව වෙන්න මට. මොකද මං එතන එතකට කිව්වා දැන් ඩයිස් එතන ක්‍රියාවක්නේ. නමුත් මං කල්පනා කළා අර චිත්තය බලවත් ලෙස මේ චිත්තේ නැති තැන ඒක චිත්තයක් නැහැ එතන. ක්‍රියා සිත කිව්වට චිත්තයක් නැහැ ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාවලිය. එතන හිත නැහැ. විඥාන අනිදස්සනයි කියනවානේ. විඥානේ පතිත වෙන්නේ නැහැනේ අපපටිත විඥානේනේ. ඔය වච්චේ පරිග්‍රහ ඥානය කියන්නේ නාම රූප පරිච්ඡේදය කියන්නේ බාහිරත් ඇත්ත නෙමේ සිතත් ඇත්ත නෙමේ දෙපැත්තෙම මිදෙනවා. මිදුනහම සම්මුති ප්‍රඥාප්ති මැකෙන්නේ. හොඳට බලන්න. දැන් කකුල කියලා දෙයක් නැහැ. පොළව කියලා දැන් ඔක්කොම විඤ්ඤාණයට දැනෙන පොළව කිව්වත් විඤ්ඤාණ. ඒක සම් ප්‍රඥාප්තිනේ. කකුල කිව්වත් අපි හදාගෙන තියෙන ප්‍රඥාප්තිය. එතකොට දැන් අපි අවිදිනවා කිව්වත් ප්‍රඥප්ති නාමයක් අපිනේ හදාගෙන තියෙන්නේ. ඔය ඔක්කොම නම් ටික මැකුණොත් මොනවද නිකන් ක්‍රියාවලියක් විතරයි. ඕක හදා ඕක හැබැයි මේ ආයතන හැම එකෙම තියෙනවා. දැන් ශබ්දයක් මේ ශබ්දෙට හිමිකාරයක් නැහැ. ශබ්දෙට දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ. ශබ්දෙත් එහෙමයි. ඇසුණු කෙනෙක් නැහැ, ඇසුණු දෙයක් නැහැ. ශබ්ද ශබ්දයක් විතරයි. ශබ්දය ඇහෙන්නේ නැහැ නෙමෙයි. ශබ්දෙට ප්‍රඥප්ති නැහැ. අපි හදාගත්ත අපි දාගත්ත චිත්ත රූප නැහැ. සිත නැහැ. අපපටිතිත. සිත නැහැ. සිත නැහැ කියන එක තමයි හරි. ඒ කියන්නේ සිත නැති වෙනවා නෙමෙයි. සිතෙන් මිදෙනවා. ඒ කියන්නේ සිතෙන් මිදෙනවා කියන්නේ මේක අවබෝධඥානයක්. සංකිතේ නිද්දිදාය. සිතුවිලි වලින් මිදිලා ඉන්නේ. තමන්ගෙම දිහා අපි අර දේශනාවක කිව්වා නේද? තමන් තැනක ඉන්න තැනක හුදකලාව යනවා කියලා. එහෙම එහෙම. තැනක කියන්නේ සිතුවිල්ලක් නේ. ඔය මුකුත් නැතු වුනහම සිතක් නැතුව යනවා කියලා හිතන්නද? ඒව මුකුත් හිතන්නේ නැතුව යනවා. තේනගත් නෑ. අව ඔක්කොම සිතුවිලි කියලා සිතුවිලි කියලා ගන්නවා. දැන් බාහිරෙන් මිදෙනවා. ඔක්කොම සිතුවිලි බාහිරෙන් මිදලානේ. පේනව නෙමෙයි හිතනවනේ. ඇහෙනව නෙමෙයි හිතනවා. දැනෙනව නෙමෙයි හිතනවා. ඒ හිතනවා නම් හිත ඇතුළෙත් එහෙම ඒවා නෑනේ. ඕක දකින්න කොටත් ඕක කියනවා ඕක එතකොට සෙරගක් කියලාත් නෑ. හරිම දියුණුවයි හැබැයි ඔය කියන තැන ඔය මේ අපි එකක්වත් අපි හැමතිස්සෙම අපි අපි හැමතිස්සෙම ફોકસ කරන්න ඕනේ අපේම සිතෙන් මිදෙන පැත්ත. ඔව් මේ සිතෙන්නේ ලෝකේ හදාගෙන අපි දුක් විඳින්නේ. ඒතකොට අපි මේ දැන් කවුරු හරි බැන්නත් හිතන්න ඕනේ මේ අපේ හිතේනේ මේවා තියෙන. දැන් හිතනේ මේ වේ- වේදනාව විඳින්නේ. දැන් හිතේනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. බාහිර නෙමෙයි. තමන්ගේ හිත හදාගත්තා මුකුත් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ හිතේ සායකයි මේකේ යථාභූත ඥානෙ තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. අනුන්ට නෙමෙයි තමන්ගේ පැත්තට. ફોકස් කරන්නේ හැමතිස්සෙම තමන්ට. ඒ කියන්නේ ටෝච් එක ගහනෝනේ තමන්ට. බාහිරට ගැටෙන්නේ නැහැ. කම්පණය වෙන්නේ නැහැ. ඒකයි මේක අකම්පිතයි කියන්නේ. අකෝප්පා චිත්ත විමුක්තියක් කියන්නේ මේ මේක මේ කම්පණය වෙන්න බෑ. බාහිරටවත් සිතටවත් කම්පණය නොවන තනයි අකෝප්පා කියන්නේ. අකෝප්පා චේතෝ විමුක්තිය. ඒ කියන්නේ චිත්ත විමුක්තිය. ඒ කියන්නේ සිත මිදෙන තැන. මේ සේරම මේ වෙනදා විදිහටම හැපේනවා වෙනදා විදිහටම සද්ද ඇහෙනවා නමුත් අවබෝධයෙන් මිදෙන්නේ මේ අවබෝධඥානයක් මේ සංකිතේ නිබ්බිදාය කියන්නේ මේක ගොඩක් අයට තේරෙන්නේ මෙන්න මේ වචනේ ලොකු තේරුමක් තියෙනවා ඒ කියන්නේ මේක ගොඩක් අයට තේරෙන්නේ නැත්තේ දැන් රහතන් වහන්සේ මේ දැන් සෝපටිශේෂ නිබ්බහන කියන්නේ ශරීරේ පවතිනවානේ ආහාර වළඳනවානේ එතකොට මේ විදිහටම ඔබ ඔබතුමිය රහත් වුණත් ওই විදිහටම වෙනද විදිහට වැඩ කටයුතු සිද්ධ වෙනවා කාටවත් බාහිරින් වන්න බෑ. ඇතුලෙන් අධ්‍යාත්මික සේරකෙන් මිදිලා ඉන්නේ. ඕක අතිශයින් ගැඹුරුයි. ඕක ආත්ම දෘෂ්ටියේ ඉන්නකම් පේන්නේ නැහැ. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටිය නැතුණාම තමයි පේන්නේ. ඒක අනුපරිජේත පරිනිබ්බාන සෝපජේත පරිනිබ්බාන. සෝපජේත පරිනිබ්බාන. සෝපජේත පරිනිබ්බාන අනුපරිජේත පරිනිබ්බාන කියන්නේ අර ශරීරයේ පවතිනකන් මේ මේ මේ දේවල් මේ ස්කන්ධේ පවතිනවා. ඒකයි ස්කන්ධයේ අවසානයේ නැති වෙලා යනවා. ඒ කියන්නේ දිරලා පොළොවට පස් වෙලා ගිය තැන සියල්ලම එතනින් ඉවරයි. නමුත් මෙයා සියල්ලගේ අතර මරුණහා සමානයි සෝපරිශේෂ පරිනිබ්බාන තියෙන තැන සිතින් මැරිලා. සිතින් මිදිලා මැරෙනවා කියන්න බෑ මේක මරණයක් නැහැ. නමුත් ඉතින් සම්මුතියේ මේ වචන වචන සේරම සම්මුතිනේ. නමුත් ඇත්තටම සම්මුතියෙන් කතා කරනවා නම් මෙතන මරණයක් පනවන්න බෑ. සිතේ මරණනේ මරණේ දැන් අපි අපි දැන් ශරීරයයි වලලා යන්නේ කෙනෙක් මැරෙන්නේ හිතින්ද කයින්ද සිතින්නේ මැරෙන්නේ සිත නැති නිසානේ කය වලලා දාන්නේ එතකොට මේ සිතනේ මැරලා තියෙන්නේ කය නෙමෙයිනේ ඒකනේ කය වලලා දාන්නේ එතකොට දැන් සිත මේ රහත් භාවයේදී සිත මැරෙනවා එතකොට මේ ඒකනේ මේ නිබ්බාන මේ පරිනිබ්බානයක් තියෙන්නේ මේක සෝපටිසේස පරිනිබ්බානේ නැත්තම් අනුපටිසේස දෙකම දානවානේ නැහැනේ මේ මේ ජීවත් වෙනකොටම මෙයා සිතින් මිදිලානේ. මෙයාට කම්පනයක් නැහැනේ ආයතනත් එක්කලා. ආයතන වල සලාතන නිරෝධෝ නිබ්බහනෝනේ. ආයතන වලින් මිදෙන්නේ දැන් දැන් ඔබතුමියට මොන හරි පාටක් පේනකොට මොන හරි ඇඳුමක් හරි පේනකොට ආනේ කොච්චර ලස්සනද කොච්චර වටිනවද ඒක ඒක මොන හරි ගිනි ගත්තොත් හරි අනේ අපරාදි බලන්න ලස්සන දේ ඔන්න ඔය අදහස් සිතුවිලි ඔය සිතුවිලි නැතුව දැන් ඔය දිහා බලන්න ලස්සන දෙයක් තිබුණෙත් නැහැ. පිච්චෙන දෙයක් තිබුණෙත් නැහැ. මේ ඔක්කොම සබහාදමක්. දැන් ඕක දැනෙන්නේ ඥානෙටයි. ওই ඥානය කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. ඔන්න ඔතන තමයි ගැඹුරු. ඕක අභිඥා. ඥායස්ස අධිගමය නිබ්බාන සත්‍ය කිරියාය කියලානේ කියන්නේ. සත්තාන විසුද්ධියය. ඒ කියන්නේ මේ සිත රාගදේශම කෙලෙස් නැති තැන තමයි විසුද්ධිය. ප්‍රභාස්වර සිත. සුද්ධ වෙන තැන. සුද්ධයනේ සුද්ධාත්මය කියන්නේ මේ සිත සුද්ධ වෙන තැන උප්පත්තිය පැනවොත් එතනෙන් පනවන්නේ. එතකොට සත්තාන විසුද්ධියයි ඥායස්ස අධිගමයි. ඥානෙ ඥායස්ස අධිගමයි. ඥානෙ අවදි වෙන්න ඕන. අධිගම ලබන්නේ ඥානෙ. අධිගම ලබන්නේ විඥාණයෙන් නෙමෙයි. එහෙනම් ඔබතුමිය මුල ඉඳන්ම සිහියයි නුවණයි ඥානෙ හොයාගන්න ඕනේ. සිත නැති දැනෙන ස්වභාවයට අවදි වෙන්න ඕනේ. ඒකයි ධම්මචක්කුසේට අවදි වෙනවා කියන්නේ. Mm-hmm. එතනයි රහස තියෙන්නේ. කිසි කෙනෙකුට එතනින් යන්න නැතුව නිවන් මාගේ එන්නේ mm-hmm. මොකද එතනින් දකින්න ඕනේ. එතනින් දකින්න කියොත් ඥාණයෙන් දකින්නේ. ඥාණය කියන්නේ සිතුවිල්ල නෙමෙයි. හැබැයි ඒකත් දැනුමින් කරන්න බෑ. ඒකට mm-hmm. තමන්ට මහා ඒ කියන්නේ තමන්ගේ දක්ෂතාවයේ තියෙන කුසලතාවය කියන්නේ දක්ෂතාවයනේ. තමන්ට තියෙන්න ඕනේ මේකට ඕනකම. චන්දං ජනේති වායමති විරියක් අර සතර සම්ප්‍රදාන වීරිය. ඡන්දය තියෙන ඕනකම තියෙන්න ඕනේ. සසර දුක පේන්න ඕනේ. ආදීනෝ පේන්න ඕනි. එහෙම නැතුව මේකට කැමති මේකට කවුරුත් එන්නේ නැහනේ මේ පැත්තට. පටාචාර වගේ ළමයිනුත් බැරිලා මහත්යත් බැරිලා ගෙවල් දොරුත් නැති වෙලා ඉන්න තැනකුත් නැති වෙනකම්ම උනොත් තේරෙයි. ඉතින් මේක අපිට වෙන්න මොනද? තේරෙයි. ඔව් මේක කතකුන් එක මෝරපොන වෙනව නේද? ඔව් එතනින් තමයි එතනට එන්නේ. ඒ කියන්නේ මේ සේරම වචන ගොඩක් විතරයි. ඔය කියන අපි සේරම සම්මුති වචනනේ අපි දාගත්තේ වань. නමුත් මේකේ අතුලාන්තය අපි මේ වචන නැතුව කියන්න බෑනේ ගමන. ඔව් වචනෙන් අපි කතා බහ කරන්නේ sannivedanaye සඳහා. නමුත් අපිට දැනෙන දේ sannivedana කරන්න බෑ. අපේ සිත ඇතුලේ රාගයේ කොච්චර තියෙනවද? ද්වේෂයේ කොච්චර තියෙනවද? ඒ අරමුණු වලට ඇලෙන ගැටෙන ප්‍රමාණයට තමයි දැනෙන්නේ. ඒක ෂේ වුණු බව කාටවත් වැඩක් නැහැ. තමන්ටගේ තමන්ගේ සසරෙන් මිදෙන එක. මේක සංඥාවක් තියෙනවා. මේ සංඥාව තමයි මේ කම්පන චංචන කියන සංඥාව භාවනා කරනකොටත් ඒක හමු වෙනවා. මේ මේ සත්‍ය දකින්නකොටත් එතනයි හමුවන්නේ. මේ සිත කම්පණය වෙනවා හැම දෙයකටම. බාහිරට කම්පණය වෙනවා, ශබ්දයට කම්පණය වෙනවා. අපි හිතනවා මෙහෙම දෙයක් කියලා. අන්න එතන කම්පණය වෙන එක තමයි අඩු වෙවි ගිහිල්ලා සංඥා අර වේදනා සංඥා නිරෝධේ කරා යන ගමනක් තමයි මේ යන්නේ. වේදනාවම තමයි සංඥාවෙන් දැනෙන්නේ වේදනාව දැනෙන්නේ සංඥාවෙන්. යම්කිසි අපිටම අපිට වර්ණ සංඥාව දුරු වෙන්නේ සංඥායි වේගයේ වේදනාවලේ දුරු වෙනවා. මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මේක හරි නිර්මලව මේක දකින්න ඕනේ තනක් ඔය ඔතන අපි ඔය කියන ස්කන්ධය පැහැදිලි කිරීම. ඒ කියන්නේ හැඩතලයක් අපි හිතමු දැන් ඇහැට එනවා කියලා. වර්ණ හැඩතලයක්. ආලෝකයක් නැතුව පේන්නේ නැහනේ. ආලෝක හැඩතලයක් එනවා. අපි හිතනවා දැන් ඔය එන හැඩතලේ කෝපයක් කියලා. හැඩතලයක් නේ ඔක. ඒ කෝපේ කියලා බාහිරෙන් කියන්නේ නැහනේ. දැන් මේ ඇසට එන ආලෝක හැඩතලයක් ඒකනේ මේක මේක පස්ස කියලා කියන්නේ අපි කියන්නේ මේක ඇවිල්ලා වේදනාව කියන්නේ හැඩතලේ ආලෝක හැඩතලේ ඒ හැඩතලේ දැනෙන සංඥාවෙන්ද වේදනාව සංඥාවක්නේ හොඳට බලන්න. සංඥාව නිසා වේදනාව ඇති වෙනවා. නෑ. අනිත් පැත්තට. ඒ කියන්නේ ආලෝකයෙන් ප්‍රසාද වෙන්නේ කණ්ණාඩියට ආලෝකයක් වැටෙනකොට කණ්ණාඩි ස්පාක් වෙනවනේ. ඉරේලියට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙන්නේ. ඕක තමයි ප්‍රසාදය කියන්නේ. ওই ප්‍රසාදවත් වීම තමයි මේ ප්‍රසාදේ දැන් දිලිසෙන එක දැනෙන්නේ සංඥාවක් නේ. ඒක ආලෝක සංඥාවක් නේ. ඒ සංඥාවෙන් තමයි වේදන. වේදනාව තමයි දිලිසීම. ඒ ප්‍රසාදේ ප්‍රසාදේ තමයි අපි කියන්නේ පටික සම්පස්සේ කියලා. වදිනවා පටිගේ. ඒ කියන්නේ පටිගේ කියන්නේ මේ ස්පර්ශයනේ දෙපැත්තට කඩන්නේ. ওই ස්පර්ශනේ කඩන්නේ ස්පර්ශය කියන්නේ මේ ප්‍රසාද රූපේනේ. ප්‍රසාද රූපේනේ ඔක දැන් ස්පටිකනේ පටිගයක් නේ වදින්නේ. පටිගය කියන්නේ දෙයක් නෙමෙයි. පටිගය කියන්නේ මහ භූත වගේනේ හරියට. කිරණයක් වගේනේ. ඇහැට එන්නේ කිරණයක්නේ. අපිනේ කියන්නේ කෝපයක් කියන්නේ. අපි කියන එක තමයි ආදිවචන සම්පස්සේ කියන්නේ. අර ඕක තමයි විග්‍රහ කරන්නේ තව විදිහකට වදින්නේ ආලෝක හැඩතලයක් ඇහැට එන්නේ කිරණයක්. නමුත් අපිට එන්නේ සබ් මේ කෝපයක්. අපි හදා අපි දකින්න කෝපයක්. කෝපයක් නෙමෙයි එන්නේ මේ හැඩතලයක්. ඒකයි පටික සම්පස්සේට අදිවචන කියන්නේ සිතුවිලි වලට කන්වර්ට් වෙනවා. එන්නේ හැඩතල තේරම සිතුවිලි වලට කන්වර්ට් වෙනවා. ඔය හැඩතලේ තමයි වේදනා හඩතලයේ වේදනාව කියන්නේ හඩතලයේ මොකද්ද කියන එක. ඒ මොකද්ද කියන එක තමයි සංඥාව. කහ පාට, රෝස පාට මොකක් හරි හඩතලයක් තියෙනවානේ. ඒ හඩතලේ සංඥාවක්නේ. අපි නිකන් ඔය කියන්නේ අර පාරේ යනකොට සංඥා කණුවක් තියෙනවා රතු පාට සංඥාවනේ. එතකොට කොළ පාට ලයිට් එක සංඥාවක්නේ. එතකොට අපේ දරුවගේ රූපේ සංඥාවක්නේ. ඔය වගේ තමයි මේ එන ආලෝකයේ හඩතල සංඥාව සංකාර කියන්නේ පෙරමතකෙන් ගලපනවා කියලා කියන්නේ. ඔතනම තමයි වේදනා සංඥා කියන්නේ මේ කලින් සංඥා මේ සංඥාත් එක්ක ගැලපෙනවා. ඉබේම සිද්ධ වෙනවා උක. ඕක කවුරු කරනවා නෙමෙයි. මේක කරන එකක් නෙමෙයි. මේ හැඩතල ඊට කලින් ආපු ස්පාක් එකත් එක්ක ඒ මොහොතේම ෂෝට් වෙනවා මේක මේ චිත්ත නියාමයේ ඇතුළේ සබදාමක් තියෙන. වෙන මොකුත් නැහැ ආත්මයක් පුද්ගලෙත් නැහැ. එහෙම දෙයක් නැහැ මේක අපි මායාවකට කොටු වෙලා ඉන්නවා. ඒතර තමයි විඥානය කියන්නේ කෝපි කියලා එන නිසා. පෙර සංඥා නවසන පෙර සද්ද මේ එනවා. මේ එන්නේ ආලෝක හැඩතලේ අපි සද්දයක් තමයි අපිට දැනෙන්නේ. කෝප්පේ. කෝප්පේ කියන්නේ සද්දයක්. ඔය හැම වචනයක්ම සද්දයක්. හොඳට බලන්න නැද්ද කියලා. දැන් නිකන් ඉනකොට මේ මෙනෙහි කරන මේ ධර්මය. ධම්මශ්‍රී ඥානය වැඩෙනවා ඒකට. ඒක අවශ්‍යයි මේ මාර්ගෙට. මේ ධර්මය අවදි කරගන්න ඕන තමන්ගේම අභ්‍යන්තරයෙන් සත්‍ය සත්‍ය අවබෝධ කරා යනවා. ඒක ඒක ඒක හැම දෙයක්ම මේකට අවශ්‍යයි. ඒකයි සත්‍විස් බෝධිපාශික ධර්ම වැඩෙනවා කියන්නේ. සියල්ලම තියෙනවා. සියල්ලම මේක ඇතුලේ ওই නම් ටිකක් නෙමෙයි අපේ අභ්‍යන්තරයේ දියුණුවක් සිද්ධ වෙනවා. සත්‍ය කරා යනවා. අපි අවිද්‍යාවෙන් මිදෙනවා. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියන තැනට එනවා. ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. අවිද්‍යාව තියෙන තාක්කල් මාන්නේ තියෙනවා. මම ඉන්නවා. නොදන්න නිසා ඉන්නේ. මම ඉන්නවා කියලා හිතන්නේ නොදන්න නිසානේ. එතන අවසානයේ දස සංයෝජන වල බලහන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාවෙන් තමයි සියල්ල නැති වෙන්නේ. අවිද්‍යාවේ අවිද්‍යාව තියෙන තාක් මම ඉන්නවා. ඔය විදර්ශනා භාවනාව සමතේ හැම එකම අවශ්‍ය වෙලා තියෙන අවිද්‍යාවෙන් මිදෙන්න. ඔය ඔක්කොම පාවිච්චි කරන උපකරණ විතරයි. යුද්ධයට ගෙනියන ආයුධ මේකේ අවසානයේ වෙනින් පැත්තක් අපිට තියෙන්නේ සත්‍ය. සත්‍ය නම් දෙයක් නැහැ ධර්මතාවයක් තියෙනවා. මේ ලෝ මේකේ එහෙම දෙයක් කොහෙවත් නැහැ. පුටුව මේස ඇඳන් කතාවක් නැහැ. ප්‍රභා දහමක ධර්මතාවයක් නියාමයක්. ඒකයි එතන බුද්ධ අවදි වෙනවා. ගැඹුරුයිනේ. සාදු සාදු බොහොම ලොකු දේවල් ඇත්තටම ටච් වුණා. මොකද හේතුව වැරදි දෘෂ්ටි ටිකකුත් තිබ්බා. කඩින දෘෂ්ටි ටික. සර්වම්ම සර්ණයි ඔබ අහන්සේට ඔබ අහන්සේගේ වෙනම ධර්ම දේශනා වෙන ප්‍රායෝගික වැඩසටහන මොනවද මෙහෙම නැතුව? සමාජයේට ගොඩාක් සුදුසු නැහැ. ඒ කියන්නේ මේ සමාජයේ තාම මේ සමාජයේ තාම මිත්‍යා දෘෂ්ටිකයි. දැන් අපි වගේ එළියට ඇවිල්ලා මේ සත්‍ය පරම සත්‍ය අවබෝධ කරගෙන සැබෑම ආර්යයන් වහන්සේ නමක් දේශනා කරොත් විසකටු වෙනවා වගේ වෙනවනේ. බොරු ධර්මයක් දේශනා කරන අයට. ඒගොල්ලෝ මේකේ බබලෙන්නේ. මේ සමාජයේ තාම බබලෙන්නේ මිත්‍යා දෘෂ්ටිය විශ්වාස කරනවා. බෞද්ධ නාමයෙන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටික මායя රජ කරන්නේ. මායя කියන්නේ ආත්ම තණ්හා. ආත්මීය පුජ්‍යලයෝ නේද මේ ඉන්නේ පාට පාට රෙදි අදගෙන අපි ආත්ම දෘෂ්ටිය නැති කළා අපි ඔය රෙදි වලට රැවටෙනවද අපි යනවද ඔයාට පීර්ති ප්‍රශංසා හොයාගෙන අපිට ඕනද ලාභ සත්කාර අපිට ඕනද බැබලෙන්න කෙනෙක් නැතුව කවුද බැබලෙන්නේ කවුද බැබලෙන්නේ කෙනෙක් නැතුව කවුද දැන් බැබලෙන්නේ අපිට එපා කෙනෙක් නැති තැන අපිට මේ දැන් මේ මොහොතේ මේ අවසාන සිතත් මේ චුති සිතත් අපි මෙතනම දකින හැම මොහොතම ඒ ෂණේ විතරයි අපිට පේන්නේ. අපිට පේන්නේ නැහැ ඒ ෂණේවත් තියෙනවා. අපිට පේන ධර්මතාවයක් තියෙන කිසිම දෙයක් නැහැ. ඉතින් මේ මොහොත සිතකුත් නැත්තම් ඕව මොනවටද? ඒ පින්වන්තීන් ඉන්නවා නම් මේ විදිහට අහනවා අපේ. ඒ පින්වන්තීන්ට ඒව සකස් වෙනවා. මේකේ ලොකු කතාවක් තියෙනවා. අභිඥා දේශනාවල නම් අපි පොඩ පොඩ පෙන්නනවා. වෙනම ආත්මීය දෘෂ්ටියෙන් පේන්නේ වෙනම පැත්තක් තියෙනවා මේකේ. ඒ අයට ඒක හමු වෙනවා. ඔබතුමියගේ උනන්දුව වීරය මේ සත්‍ය යම්කිසි විදිහක අර නාලිකාවක් අල්ලන්න අපි අපි අපි අර අපි අර රේඩියෝ channel කරන්නේ අර ඉස්සර මීටරේ හල්ලන්නේ අර 104.4 FM ගුවන් විදුලි නාලිකා අල්ලන්නේ අර කරකෝ කරකෝ මේ වගේ අපි ෆ්‍රීකවන්ස් කරනවා අපේ විඥානයේ ශුන්‍යතාවයට ඒක තමයි ඔබතුමිය ඔය කරන්නේ නිවන් දකින්න කියලා. ඔබතුමියගේම අතුලාන්තේ විඥානයේ ආත්මීය දෘෂ්ටියේ මිදින ඔබතුමියගේම සිද්ධ වෙන්නේ ශුන්‍යතාවයට. අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේත විමුක්තියට. ඉතින් මෙතන පුද්ගලයෙක් නෑ මේක. දැනෙනවද මේක? මේක දැනෙනව නේද? එතරම් සත්‍යය. ඉතින් මේක අපිට මේ මේ ප්‍රසිද්ධ වෙන්න එහෙම කිසි දෙයක් අවශ්‍ය නැහැ. එහෙම කිසි අදහසක් නැහැ. ওই ධර්මය අපි දැන් ඕකේ ආවත් කියන්නේ ওই ටිකනේ. දැන් ඔය නාලිකාවේ අපි දාලා තියෙන දාගෙන දැන් මිනිස්සු දැන් අහනකොට ප්‍රශ්න අහනකොට අපි දානවා දැන් මේ අම්මට දැන් ඔය පැහැදිලි කරන දේ පවා අනිත්‍යයටත් වැදගත් ඒක නිසා අපි දානවා. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? sannivedana වෙනවා හැමෝටම. හැමෝම ඒකෙන් දෙයක් ගන්නවා. අම්මත් ගන්නවා, අම්මා ගත්ත දේ තවත් අය ගන්නවා. ඒ ගන්නවා කියන්නේ ඒ අර නාලිකාව හරියට අල්ල ගන්නවා. අපි සිරස හරියට ඇල්ලුවොත් සිරස පේනවනේ. නැත්තම් බොඳ වෙලානේ. ඔබතුමියටත් මේ සසරෙන් මිදෙන එක හරියටම අහු වෙනවා. මේ මොකද්ද වෙන්නේ සතෙක්ගේ කුසේ බිහි වුණොත් එතනින් එහාට ආයි මනුස්ස කොයි කාලෙක මේ මේ මේ නිදියට අවබෝධ අවබෝධයක් දැනෙයිදවත් කියන්න බෑ. ඒ තාක් මේ යනවා මේක මේ ශක්ති ස්වභාවයක්. දැන් කරන්ට් එක කියලා හිතන්න මේ සිත විද්‍යුතය කියලා හිතන්න. දැන් කරන්ට් එක අපිට ආත්මයක් කියනවාද? අපි නෑනේ. මෙන්න මේ වගේ මේ විඥාන ශක්තිය. මේක ආයි මේක ඔබවහන්සේ ඔක කලලවල මේක වෙනම ශක්ති ස්වභාවය. අපි කියනවා ගුරුත්වාකර්ෂණය ගහක් උඩ දැම්මොත් බිම වැටෙනවා. ඒක විද්‍යුත් ශක්තිය නෙමෙයිනේ. අපි කියනවානේ තරංග ශක්තිය. අපි කියනවානේ තාප ශක්තිය. අපි කියනවානේ විද්‍යුත් ශක්තිය. මේ ඔක්කොම ශක්ති ශක්තිය කියලානේ කියන්නේ. අපි කියනවා චුම්බක ශක්තිය ඒ වගේම තමයි චිත්ත ශක්තිය කියන්නේ වෙනම ශක්ති ස්වභාවයක්. මේක මේක වෙනම පරයයක්. ඕක අභිඥා දේශනාවල තමයි ඒවා අපි ගොඩාක් වේ ගොඩාක් කියන්න පුළුවන් දේවල් තියෙනවා. මෙහෙම සකස් වෙන හැටි. මට එතන ප්‍රශ්නයක් තියෙනවා. අන්න එතන. මොකද නම් ඔක්කොම ඇවිල්ලා මෙන්න මේකයි කියන්න කලින් දෙයක් කියන්න ඕනේ. මේ සේරම වචන ලෞකිකයි. මේ සිතුවිලි තේරම මේවා මානසිකාර කරලා සම්ප්‍රේෂණය කරන්න මේ සත්‍ය අපි භාවිතා කරනවා පමණයි. සත්‍ය නම් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. නැත. ඇත්තම කතාව නම් අපිට මේක අවබෝධ කරගන්න පුදුම විදිහට අමාරුයි. මොකද ආත්ම දෘෂ්ටියක අපි හිර වෙලා ඉන්නවා. ඔතනින් කඩන සාකල් දැන් මේ මොහොතේ අපි හිතමු මේ අම්මගේ ශරීර කූඩුව පොළවට පස් වෙන හේතු තියනවා කියලා. දැන් අසනීපෙන් මොනවද හෙට මැරෙනවා කියලා හිතන්නකො සම්මුතිය තුලින් කතා කරමු. හෙට මැරෙනොත් හරි ලෝකේ තියනවා කියලා ඒ සංඥාව තුල සකස් වෙනව නැවතත් සිත. එහෙමයි. එතරම්යි භයානක. මේ මෙතන විඥානයක් මෙරි මෙරි යනවා නෙමෙයි. මේ මෙතනින් ඉවරයි. නමුත් නැවත සකස් මේක අපි ගොඩක් දේශනාවල තියෙනවා මේ සංගසන හැටි ගැනත් පැහැදිලි කරලා ඒවා මේ දැන් මේකත් එක්ක කලවම් කරන්න ගියොත් ඔබතුමීට මේ කියපු දේ මේ මේ වටිනාකම ඒ කියන්නේ ඒක ගොඩක් දැන් දේශනා ඉදිරිපත් කරපු පැහැදිලි කරේ ප්‍රතිපදාව. ප්‍රතිපදාව තමයි වැදගත් වෙන්නේ මෙතන. අරවණන් අවබෝධය සඳහා අපි මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න කියන දේවල්. සම්මා දිට්ඨිය පෙන්වන්න අපි දෘෂ්ටි වලින් මිදෙන දිව්‍ය ලෝකද ඔය කියන නිරද ඔක්කොම ඒවා තේරම සංඥා කියලා අපි පෙන්නනවානේ. සිතකයි සකස් වෙන්නේ කියලා පෙන්නනවානේ. බාහිරින් වාන්න එපා කියනවානේ. බාහිරින් හම්බ වෙන්නේ නැහැ කියනවානේ. ඒ චිත්ත ලෝක ඒක සිතක හීනයක් දකිනා වගේ දෙයක්. හැබැයි ඒක එතන උපපාතිකව සකස් වෙනවා. අපි හිතමු අම්මා අම්මා හීනයක් දකිනවා. අපි හිතමු අම්මා හීනයක් දකිනවා කියලා. ඒ හීනෙන් අවදි වෙන ශරීරයේ ඒ හීන ඇතුළෙම අම්මගේ ශරීරය පොළොවට පස් වෙනවා. ඒ කියන්නේ හීන ඇතුළෙම අම්මා ශරීරේ අයින්ට වෙනවා, මැරෙනවා. දැන් හීනේ ඉන්නවා හිර වෙලා. මොකද වෙන්නේ? කවදාවත් නැගිටින්න හම්බ වෙන්නේ නැහැ. හීනේ දැන් ඇත්ත දැන් හීනේදී අපිට හිතෙන්නේ නැහැනේ බොරුවක් කියලා. දැන් හීනේදී අපි ඇත්ත වගේ ඉන්නවනේ. දැන් හීනෙන් අපි හිතමු දිව්‍ය ලෝකයක් දකිනවා කියලා. හ්ම්. දැන් අපි හිතමු ඒ ඇස්සේ අම්මගේ අවසාන හුස්මත් ගිහිලා කියලා ශරීරේ පොළොවට ගිහිලා කියලා. දැන් හීනෙන් නැගිටින්නේ නැහැ කවදාවත්. දැන් ඔතන තමයි සත්‍ය සංඥාව තියෙන සකස්. ඕක ඕපපාතික උපතක් කියලා පෙන්නනේ. ඕකේ දරුවෙක් නැහැ, වයසට යාමක් නැහැ. ඔය මොකද්ද සංඥාව සංඥාව ඉර වෙනවා. ඒකත්ත සංඥා ඒකත්ත කාය ඒකත්ත සංඥා නානත්ත කාය නානත්ත සංඥා ඒකත්ත කාය ඒකත්ත සංඥා මේ මේ නව සත්තාවාස බුදුන් වහන්සේ පෙන්නනවා. බුදුන් වහන්සේ ගයාශීෂයේ බෝධි මූලයේ තුල කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත් තුන් භූමියම සිත තුළින් දැක්කේ. ඒ කියන්නේ මේ රූප සංඥා. මේවා සංඥා මේවා සිතක චිත්ත ලෝක. මේ 31 ලෝක භූමියම සිතේ තියෙන්නේ එළියේ නෑ. එළියෙන් හොයවට හම්බ වෙන්නේ මේක මේක පුදුමාකාර පුදුමාකාර සත්‍යක් මේකේ තියෙනවා මේක මායාවකට මේ මේ හැමෝම මේ දෘෂ්ටියක ඉන්නවා ඒක තුල හොයාගන්න බැරි වෙලා තියෙනවා මේ ඇත්ත වෙනාට බුදුන් වහන්සේ ධර්මයේ තුල පේනවා මේ සේරම 31 ලෝක ධාතුකම සිතක සකස් වෙයි. බාහිර නැහැ. හැබැයි ඒ සිතක මැවෙන ඒක බාහිරින් හොයන්න බෑ. මේකේ විශාල කතාවක් තියෙනවා මේක තව කියන්න. ශක්තිය කියන එක භෞතික දෙයක් නෙමෙයි. අංශුවක් නෙමෙයි. අංශුව 1000න් කෝටි ප්‍රකෝටි ගානෙන් බින්දොත් තමයි මේ මේ රූප කලාප කියන ශක්තිය එකක හම්බ වෙන්නේ. ඒ ශක්තිය එකකේ ඒ කියන්නේ දෙයක් නෙමෙයි. ඒක චිත්තයත් ඒ වගේ. ඒකෙන් සුද්දාස්තිකට වඩා සියුම්ද? ඒ කියන්නේ දැන් අපි දැන් ධාතු සුද්දාෂ්ටකයක් දක්වා කුඩා කළොත් ඊටත් වඩා සියුම් දෙයක්ද මෙතන එතකොට ක්‍රියාකාරීත්වය. සුද්දාෂ්ටකය කියන්නේ අටක්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ ඒතරත් මේ සම්මුත මේ සකස් වුණු දෙයක් සම්භූත වුණු දෙයක්. සුද්දාෂ්ටකය කියන්නේ. ඒකත් බෙදිලානේ මේ කියන්නේ කලාප. රූප කලාප කියන්නේ ඊටත් වැඩිය ගැඹුරුයි. රූප රූප කලාප යනවා ගොඩාක් තියුණු වෙලා. ඒ කියන්නේ මේක විශාල පරයයක් මේකේ තියෙන. ප්‍රසාද රූපයක් හැදෙන රූප කලාප 54ක් හැදෙනවා. ඒ රූප කලාප 54 සතු සමුට්ටාන කම්ම චිත්ත ඍතු ආහාර කියලා තවත් බෙදෙනවා. ඕක දසක කම්ම දසක 10 30යි. ඒ පස්සේ චිත්ත ඍතු ආහාර අට්ටක කලාප විදිහට තුනයි. මේවා හැදෙන හැටි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඒවත් වෙනස් වෙන හැටි ඕජා වෙනස් වෙන හැටි භාව රූප හැදෙන හැටි චිත්ත රූප හැදෙන හැටි හොඳට පැහැදිලි කරන්න පුළුවන් ප්‍රසාදයක් වෙන්න මේ ඇහැ ආලෝකයට දිලිසෙන්න දැන් කණ්ණාඩියේ රසදිය ගානවා වගේ යටින් මේක විශාල කලාප මේ කතාවක් තියෙනවා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ප්‍රසාද රූපය හැදෙන හැටි හිතන්න පුළුවන් මේක මොකක්ද කියලා කතාව ඔය අතිශයින් ගැඹුරුයි ওই විදිහට කියන්න ගියොත් අභිධර්මයේ යන්නේ රූප කලාප අභිධර්ම ඒ කියන්නේ මේ ධර්මයේ අභිඥාවෙන් දැකීමක් තියෙනවා. ඒක ගැඹුරුයි වැඩි. ඒකයි කිව්වේ මේක දෙවියන්ට කිව්වයි කියලා දෙවියන්ට කියන කරේ ඒකත් මේ ඇතුළාත් <laughs> ගැඹුරුයි මේ පරයය. මේ මේක සේරම දැන් අපි ගොඩාක් පොත් ලියාගෙන සංස්කෘතිය තුළ විශේෂ වෙනවම අපේ සාහිත්‍යමය රස විඳින සංස්කෘතියක් වෙලා. අපි මේ පටලැවිලා ඉන්නේ. දෘෂ්ටි ගොඩක. ඒකෙන් අපිට ඇත්ත ඇත්ත වැහිලා තියෙන්නේ. බුදුන් වහන්සේ නිර්මල ධර්මයක් ලෝකෙට හෙළි කරනවා. ඒ නිර්මල ධර්මය අපි වහගෙන ගියාම අපිට අවසානයේ මේ ඔක්කොම පේනවා ඇත්ත. දැන් මේවා අපි කොහොමද එළිය දේශනා කරන්නේ? නෑ එතකොට අපිට මොනවා වේද ඔබතුමී හිතක්? මේ ආන ධර්මයවත් ඔබතුමී තාම ගහනාය ගොඩක් ඉන්නවා. මම්ම දීලා තියෙනවා මේක කිවි වෙනකොට මේ ධර්මය අම්ම දෙන්නේ පින් ඇත්තන්ට. පින් ඇත්තෝ කියන්නේ මේ ධර්මයට සමීප වුණු ඇත්තෝ. නමුත් මේ ලෞකික භූමියේ දකින්නේ පින් ඇත්තෝ නෙමෙයි හැමෝම. ඔව්. ඒකට දෙව්දත්ලා වගේ ගොඩාක් ඉන්නේ. එතකොට අපිට අපිට මේ විදිහටවත් අහිංසකව මේ නිහතමානීව මේ විදිහටවත් ඉදිරිපත් කරන එක කරන්න බැරි වෙයි. බුදුන් වහන්සේට ගල් පෙරළුවා නම් අපිට මොනවද වෙන්න බැරි. ඉතින් අපි රැකගෙන නම් අපි නිහතමානී වෙන්න ඕනේ. අපි මේ අනවශ්‍ය විදිහේ ලාභ ඒවා පස්සේ කවත් කම්සප පස්සේ කවත් ඔය සිතුවිලි පස්සේ දුවන්නේ නැතුව සිතුවිලි වලින්ම අයින්ට වෙලා මේ බුද්ධ ස්වභාවයම දකිමින් ඒ බුද්ධ ශාසනයේ සිතකයි සකස් වෙන්නේ බාහිරින් තවදාත් හමු වෙන්නේ නැහැ බුදුන් වහන්සේ ළඟම දෙව්දත් හිටියා දෙව්දත් බුද්ධ ශාසනය හමු වුණේ නැහැ ඒකට හේතුව මේක සිතකයි සකස් වෙන්නේ මේ ශාසනය සකස් වෙන්නේ සිතින් සත් අරමුණේ සත්‍ය දැකලා මිදෙන කෙනාට සත්‍ය දැකලා මිදෙන කෙනාටයි මේ බුද්ධ බුද්ධ කියන්නේ ශුන්‍යතාවය ඇතුලේ තියෙන ස්වභාවයයි ඒ ස්වභාවය මහා මෛත්‍රියේ තියෙන ස්වභාවය. මේක තව විශාල පරයක් තියෙනවා දේශනා කරන්න. මොකද්ද මේ ස්වභාවය කියලා? ඒ ස්වභාවය ඇතුළේ විශාල කතාවක් තියෙනවා. මේ ලියලා තියෙන පොත් සේරම ප්‍රශ්නයක් වෙනවා ඔය ටික එලි කරන්න කියොත්. ඔකේ ලොකු කතාවක් තියෙනවා මේ බුද්ධ ස්වභාවය ඇතුළේ කියන්නේ. ඒ ස්වභාවයට අවදි වුණාම මේ කෙනෙකුට ඒක දැනෙන්න ගන්නවා, පේන්න ගන්නවා. ධම්ම චක්කුසේට අවදි වුණාම අභිඥා ඒකයි අභිඥාවෙන් දකින්නවා කියන්නේ. විශාල දෙයක් මේක ඇතුළේ සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය තුලයි බුද්ධ ශාසනය තියෙන්නේ. බුද්ධ ශාසනයේ හම්බ වෙන්නේ මේ ශුන්‍යතාවයේ දකින්න කෙනා පමණයි. අපට තේරෙනවද කියන එක? සාදු සාදු. ඉතින් මේ බුද්ධ ශාසනයේ බාහිරෙන් හමු වෙන්නේ නැහැ. ඒකයි මගඵලලාභී නැතිතා පමණයි ආනන්දය මේ ශාසනයේ පවතින්නේ කියලා බුදුන් වහන්සේ වච ඒ දේශනා කරේ. එහෙමනම් බුදුන් වහන්සේ ඇත්තටම අපි අපි මුකුත් එහෙම කාටවත් එහෙම නරකක් කියනව නෙමෙයි. නමුත් මේ බුද්ධ ශාසනයේ පවතින්නේ මගඵලලාභී නැති තාක් පමණි කියලා කියන්නේ මේ ශාසනය කෙනෙකුගේ හිතක තියෙන්න ඕන. තව කෙනෙකුට දේශනා කරන්න. එයා තව කෙනෙකුට කිව්වොත් තමයි තව කෙනෙක්ගේ හිතේ මේ ශාසනය පවතින්නේ. මේ ශාසනය සිත්විලිවලයි සිතකයි පවතින්නේ. සිතේ මිදෙන තැන යමෙක් අවබෝධ කරගත්තොත් ඒ sannivedanaye කල්යාණ මිත්‍රයා මතයි තියෙන්නේ. ඒකයි ආනන්දේ එහෙම කියන්න එපා. කල්යාණ මිත්‍රයා මතමයි මේ මුළු බුද්ධ ශාසනයම පවතින්නේ කිව්වේ ඒකයි. ඒ ඒකයි බුදුන් වහන්සේ තමයි අපේ ප්‍රධාන අපි අපේ ඇත්තටම මේ කල්‍යාණ මිත්‍රයා වන්නේ. ඒ මොකද අපි ශ්‍රාවක බුද්ධ වෙන්නේ. අපි මේ ධර්මය අවබෝධ කරාම අපිත් බුද්ධ බුද්ධ පුත්‍රයෙක්. ඒකේ දෙකක් නැහැ. අපි ඒ ශුන්‍යතාවය ඇතුලේ බුද්ධ ස්වභාවය දකිනවා. එහෙම නැත්නම් මේ ධර්මය දේශනා කරන්නේ කාටවත්. සැබෑම ආර්යයන් වහන්සේලා අද හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒක බාහිරින් හොයන්න බෑ. ඒක රූපකින් හොයන්න බෑ. නමුත් මේ ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ තුලින් ආර්යයන් වහන්සේලා පේන්න ගන්නවා. සැබෑ මාරයන් වහන්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ රූපේ දැකලා රූපේ නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ දකිනවා නම් අත්තගමේ සමුදේ දකිනවා නම් මේ රූපේ එයයි ශ්‍රමණ එයයි බික්කු බුදුන් වහන්සේ ඒ භික්ෂු භාවයෙන් පැවිද්ද උපසම්පදාව ලබා දෙන්නේ අන්න එවැනි ආර්යයන් වහන්සේලට. ඒකට වෙනම මේ සංස්කෘතිය තුල මේ අද සංස්කෘතිය තුල අපි පැවිද්ද උපසම්පදාව ඒ අපි හදාගත්ත සංස්කෘතියක තියෙනවා අපේ යම්කිසි විනය ඒ පීඨක ඒ පොත් හදාගෙන විනය කියලා වෙනම ඒ අපි සම්ප්‍රදායන කූලව ඒ ගෙනාපු පිළිවෙත් එක්කලා අපි ඒවට ගරු කරනවා අපි ඒවට මුකුතා ගෞරව කරන්නේ නැහැ. මොකද ඒ නිසා තමයි මේ විදිහටවත් මේක රැකුනේ කියලා අපි දන්නවා. ඒක නිසා අපි ගාව ඒ ගැන ගෞරවයක් තියෙනවා. ඒ හැමෝටම අපිට කෘතගුණ දැක්වීමක් තියෙනවා. ඒක නිසා සංස්කෘතියට අපි සම්පූර්ණයෙන්ම එහෙම මුකුත් කියන්නේ යන්නේ නැහැ. අපි කියන්නේ හැමදේම හොඳයි. හොඳ දේ අපි හොඳ දේ ගන්න ඕනේ. ඒ තුල අපි සත්‍ය දකින්න ඕනේ කියන එකයි. එහෙමනම් ප්‍රමාණවත් නේද? ආය ප්‍රශ්න තිබුණොත් ඔබ වහන්සේ අමතනවා. හොඳයි. කමා කරන සීක්වා. හොඳයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. පදාවත් ඔක්කොමත් එක්ක එන්නේ. මේක හිත දකින්න මුලින් ඒකට වීරයක් අවශ්‍ය වෙනවා. සෝවාන් මට්ටමේදී